නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කාය සමාධිය. කයේ චලනයන් තුලින් ඇති කරගත හැකි නිවීම සමාධිය පිළිබඳව තමයි අද අපි විශේෂයෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපගේ කයේ පවතින චලනයන් අවබෝධයක් තුළින් නිවෙන්නේ නැත්නම් ඒ චලනයන් ක්‍රමානුකූලව අඩු වෙලා තම්පා ස්වභාවයටපත් වෙන්නේ නැත්නම් කොච්චර සමාධිය පිළිබඳව දැනගෙන හිටියත් අවබෝධයෙන් හිටියත් සමාධියක් අපි තුළ නිර්මාණය වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි සිත සමාධිය වටහාගත්තට කය සමාධියට සූදානම් වුණාට චලනයන් අපිව නිතරම අවදියෙන් පවත්වාගෙන යනවා. චලනයන් අපගේ පැවැත්මක් නඩත්තු කරමින් පවතිනවා. අපි ඉතාගෙන ඉන්නවා මේ ලෝකේ නාම රූප දකින්නකොට වර්ණ ගන්ධ රස ඕජා ස්පර්ශ කරනකොට ඒ හැම දේ තුලින්ම අපේ කෙලෙස් නඩත්තු කරන බව. ඒක ඒකාන්ත වශයෙන්ම සත්‍යයක්. තාගතයන් වහන්සේලා මේ ලෝකෙට ප්‍රත්‍යක්ෂ කරපු ඒ ධර්මයේ තුලින් ඒ දේශනාවන් තුලින් යමෙක් යමක් මේ ලෝකයේ තුල නඩත්තු කරයිද ඔව් නඩත්තු කරන්නේ ඒ නඩත්තු කරන දේ තුලින් ඔහුගේ කෙලෙසයයි මේක මේ ලෝකයේ කිසිම කෙනෙකුට ප්‍රතික්ෂේප නොකළ හැකි ධර්මතාවයක් එහෙනම් මෙච්චර කාලයක් අපි නඩත්තු කරපු හැම දෙයක් තුලින්ම නඩත් වෙලා තියෙන අපේ කෙලෙසේ නම් ඒ ලෝභය, ద్వේෂය, මෝහය, රාගය, වෛරය නම් එහෙනම් අපි භවගාමී කියන එකට මීට වඩා සාක්ෂියක් අවශ්‍ය නැහැ. මේක කායික වශයෙන් භෞතික වශයෙන් තියෙන ධර්මතාවයක්. කායික සමාධියත් එක්ක ගත්තාම මේ භාවනා යෝගියා ගොඩාක් ගැඹුරින් ප්‍රඥාවෙන් බලනකොට ඇයි මන් තුළ මේ සමාධිය හැදෙන්නේ නැත්තේ? සමාධිය කියන ධර්මතාවය මගේ සිතට ස්පර්ශ වන්නේ නැත්තේ? තාම ඒ කියන ධර්මය මට ප්‍රත්‍යක්ෂ නොවන්නේ ඇයි කියලා හිතනකොට මේ භාවනා යෝගියාට තේරෙන කාරණාවක් තමයි අර කියපු නඩත්තුවක් Taman තුලක් තියෙනවා අර කියන නඩත්වයේ මානසිකත්වය තාම Taman තුල පවතිනවා ඒක පවතින තාක්කල් සමාධියක් මතුවෙන්නේ නැහැ එහෙනම් අපේ ජීවිතවල අපි ලෝභය නඩත්තු කළා අවුරුදු ගාණක් බඩමුට්ටු එකතු කළා පරිස්සම් කළා ඒවා වින්දනය කළා මේ අත්දැකීම් අපට තියෙනවා අපේ ජීවිතය අපි රාගය නඩත්තු කළා ඒවා සරණ ගියා අයිති කරගත්තා ඒවා පුදුවා පුලුවන්තරම් වින්දනය කළා ඒ අත්දැකීම් අපට තියෙනවා අපේ ජීවිතයේ ද්වේෂය අපි නඩත්තු කළා ද්වේෂයේ සරණ ගියා ද්වේෂය මගේ කියලා උපාදානය කරගෙන අනන්ත අප්‍රමාණ මිනිසුන්ගෙන් සත්වයන්ගෙන් බඩමුට්ටු වලින් දේපල වලින් පලිගත්තා එනම් මේ සෑම දෙයක් තුළින්ම නඩත්තු වෙලා තියෙන්නේ අපේ කෙලෙසයක් අපි මේ ලෝකේ පැවැත්මට අදන හැම දෙයක් තුළින්ම අපි හදලා තින්නේ පැවැත්මට නෙමෙයි අපේ කෙලෙස්යේ පැවැත්මට යමක් හදලා තියෙන්නේ. ගෙවල් හදන්නේ ඒ ගෙවල් තුලින් එයාගේ කෙලෙස්යක් නඩත්තු කිරීමට නොවේද බඩමුට්ටු එකතු කරන්නේ ඒ තුලින් එයාගේ කෙලෙස්ය සංසිඳුවා ගන්නට නඩත්තු කිරීමට නොවේද එනම් මේ ලෝකේ සෑම මිනිසියෙක්ම කුමක් හෝ දෙයක් නඩත්තු කරනවා නම් ඒ සෑම නඩත්තුවක් වලින්ම ඔවු නොදැනුවත්වම ඔහුගේ කෙලෙස්ය නඩත්තු වෙනවා එය ඔව් නඩත්තු කරමින් පවතිනවා. එනම් මේ ධර්මතාවය මේ කායානුපස්සනාව කියන මේ කාය සමාධිය වඩන මේ භාවනා යෝගියාට ස්පර්ශ වෙනවා මන් තුලත් නඩත්තුවක් තියෙනවා කුමක්ද මේ නඩත්තුව සෑම චලනයක්ම මම නඩත්තු කරනවා එහෙනම් කය මේ විදියටම තියෙන්න ඕනේ කියන ඒ උපාදානය ඒ බලාපොරොත්තුව දැන් එයා නඩත්තු කරනවා නම් කොහොමද යාගේ සිත නිවෙන්නේ? මැස්සෙක් මදුරුවෙක් Tamanගේ ඔළුවේ වහනවා නම් මූණේ වහනවා නම් ඒ සතා පන්න ගන්න පුළුවන් තරම් උත්සාහ කරනවා. මැසි මදුරුවන්ගේ කරදර නැතුව විවේකයෙන් ඉන්න බලාපොරොත්තු වෙනවා. මේ නඩත්තුව තියෙන තාක්කල් කොහමද සිත සමාධි වෙන්නේ? සිත සමාධියට යන්නේ නඩත්තුවෙන් නිදහස් වුණාම සිත සමාධියට යන්නේ පැවැත්මෙන් නිදහස් වුණාම. සිත සමාධියට යන්නේ සංඥා සංස්කාර වලින් නිදහස් වුණාම මේ කියන කාරණා එකක්වත් දැන් සිතට සිද්ධ වෙලා නැහනේ. මේ කියන ධර්මතාවයන් එකක්වත් සිතට ලැබිලා නැහනේ. හැබැයි අපි සමාධිය ලැබුණ නැහැ කියලා ද්වේෂයකුත් තියෙනවා. පටිගයකුත් තියෙනවා. කමඨාන නිවැරදිව දුන්නේ නැහැ කියන විවේචනයකුත් තියෙනවා. ඇත්ත කුමක්ද? නඩත්තුවක් තුළ සිත සමාධි වෙන්නේ නැහැ. පැවැත්මක් තුළ සිත සමාධි වෙන්නේ නැහැ. එහෙනම් මේ නඩත්තුවක් පැවැත්මක් අපි තුළ තියෙනවා නම් ඒ තුලින් සිත පුදුජන ස්වභාවයෙන්ම පවතිනට දක්ෂ වෙනවා. නඩත්තුව තුළ පැවැත්ම තුළ සමාධියක් අට ගන්නවා නම් පුතුජන සියලුම දෙනා හැම මොහොතෙම සමාධියේ ඉන්න එපාය. රස්සාවල් කරන ගමන්ම සිත සමාධිය යන්න එපාය. ලෝභ දේශ මොහ රාග වෛර හඹාගෙන යන හැමෝම සමාධිසුවේ අත්විඳින්න එපාය. එහෙම ධර්මතාවයක් මේ ලෝකේ පවතින්නේ නැහනේ. එහෙනම් නඩත්තුවක් Taman තුළ පවතිනවා කියන එක භාවනා යෝගියාට තේරෙන්නේ කවදද? එයා ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ සමාධිය ප්‍රත්‍යක්ෂ කරනවාමයි. සමාධි සුවය එයාගේ ප්‍රඥාවෙන් එයා තේරුම් ගන්නවාමයි. එහෙනම් ගොඩාක් දුරට අපේ කයේ තියෙන චලනයන් අපි නඩත්තු කරනවා. අපි කැමති මේ විදියට එන්න. අපි කැමති මේ විදියට පැවතෙන්න. අන්න මේ නඩත්තුව අපි දිගටම කරගෙන යනවා නම් මේ සිතට සමාධි වෙන්න තියෙන අවස්ථාව අනන්ත අප්‍රමාණ අඩු වෙලා යනවා. ඒකට තියෙන අවස්ථාව අයිමි වෙලා යනවා. එහෙනම් අපේ ජීවිතේ සමාධිය අපට අත්දකින්නට ඕනේ නම් සමාධිය වඩා ගන්නට අපට අවශ්‍ය නම් මේ සෑම චලනයක් පිළිබඳවම නිවීමක් ඇති කළ යුතුයි. අපගේ කය අපි නොදැනුවත්වම සෙලවෙනවා. මැස්සෙක් මදුරුවෙක් අපේ කයේ වානකොට කූඹියේ කයේ යනකොට ඒ කූඹියා යන බව අපි දැනගන්නේ ටග්ගාලා යාව අල්ලලා විසි කරලා එලවලා ඒ ස්ථානයේ ටිකක් පිරිමැදලා ඒක අපට කොනෑ විදිහට වෙනස් කරගන්නවා මේ වගේ කලබල වෙලා අවදියෙන් ඉන්න කෙනෙකුට සමාධියක් ඇති වෙන්න පුළුවන් නම් ඒ සමාධිය මේ ලෝකයේ කිසිම කෙනෙක් ගණන් ගන්න නැති සමාධියක් වෙන්න ඕනේ නේද? එහෙම කලබල වෙලා ඉන්න කෙනෙකුට සමාධියක් ඇති වෙනවා නම් ඒ සමාධියෙන් ලෝක සත්‍යයට වැඩක් තියනවද? සමාධියටපත් වෙච්ච කෙනෙකුගේ සිත, කය මේ ගාක් ගලකට සමානයි. ගස් වලට වැස්ස වයින්නවා කෑ ගන්නවද? ගස් ගල් වල සත්තු සර්පෝ යනවා. ඒගොල්ලෝ කලබල වෙනවද? සමාධි නිලයත් මෙන්න මේ වගේ උත්තරීතර නිලයක්. හේතුව එයා පටවියෙන් පටවියට සමානයි ආපෝවෙන් ආපෝවට සමානයි වායෝවෙන් වායෝවට සමානයි තේජෝවෙන් තේජෝවට සමානයි එහෙනම් මෙන්න මේ අවබෝධය එයාට දැනෙනකන් ඒ ප්‍රත්‍යක්ෂ භාවය එයා තුලින් මතුවෙනකන් මේ කියන අඩුපාඩු ටික එයා අදන්නට ඕනේ ඒ කියන තැනට එනකම් ඒ දුර්වලකම් නිවැරදි කරන්නට ඕනේ. එහෙනම් අපේ ජීවිතේ අපි කැමති ඉරියව්වක තමයි භාවනා කරන්නේ. ඒ ඉරියව්ව වෙනස් වෙනවට අපි කැමති නෑ. බාධක වෙනවට අපි කැමති නෑ. ශබ්ද වලට කැමති නෑ. දැන් මේවා නඩත්තු නෙමෙයිද? සද්දයක් නොහසා මම භාවනා කරමි කියන එක නඩත්තු කරන නිසා නේද? ශබ්දයේ කරදරයක් උනේ. මැසිමදුරුවෝ කෝඳුරුවන්ගෙන් කරදරයක් නැතුව මම වැඩවාසය කළ යුතුයි කියන ඒ නඩත්තුව තියෙන නිසා නේද මදුරුවෙක් ළඟින් යන්න බෑ තරහා මැස්සේ කෑ ගන්න බෑ වහන්න බෑ තරහා එහෙනම් අපි මේ ලෝකයේ ජීවත් වෙලා මොනතරම් ලෝක සත්‍යයට ඉන්සා පීඩා කරලා තියෙනවද හැම භවෙම අපි නිවන පමණයි පුරුදු කළේ නිවීමට පමණයි කටයුතු කළේ කිසිම සත්වයෙකුගේ කයට සිතට දුක් දුන්නේ නැහැ කියලා අපට පොරොන්දු වෙන්න පුළුවන්ද? මේ භවෙත් අපි ජීවත් වෙච්ච කාලය පුරාවටම අපේ මිනිසුන්ට දුක් දෙමින් නේද ජීවත් වුනේ? එහෙනම් අපි මේ ලෝක සත්‍යයට දුක දෙනකොට කයට සිතට වේදනා නිර්මාණය කරනකොට ඒ හැයට ඒක දරා ගන්න පුළුවන් නම් ඉවස ගන්න පුළුවන් නම් අපිත් ලෝක සත්‍යයෙන් පැමිණෙන අපේ හේතු නිසා අට ගන්න ඒ සියලුම දේවල් දරා ගන්න අපට පුළුවන් වෙන්න ඕනේ නේද? අපි ආලා තියෙනවා සමාධියේ ඉන්න කෙනෙකුට ගිනි තිබ්බාම ගිනි ගන්නෑ. සමාධියේ ඉන්න කෙනෙකුට වතුර යට කළාම ඒ වතුර වලට යට වුණාට ප්‍රාණය අයිමි වෙන්නේ නෑ. යම්කිසි වේදනාවක් කයට දුන්නාම සමාධියේ ඉන්න කෙනාට ඒ වේදනාව දැනෙන්නේ නෑ. ඒක ඇත්තක්. හේතුව සිතින් නේද හැමදේම දැනෙන්නේ. සිත නිවුනාම දැන් එයාට දැනෙන්නේ කොහමද? එහෙනම් එයා දන්නේ නැහැ එයාට කුමක් සිද්ධ වෙනවද කියලා. සමාධියක ඉන්න කෙනාට කිසිම සංඥා සංස්කාරයක් පරිසම් දෙන්නේ නැහැ. මේ ලෝකෙට සාපේක්ෂව එයා නැවතිලා ඉන්නේ. එයාගේ කර්මය සම්පූර්ණයෙන්ම නැවතෙනවා. එයාට පරිසම් දෙන්නේ නැහැ. එහෙනම් සිත නැවතුණා කියලා කියන්නේ මේ ලෝකයේ කිසිම දෙයක් එයාට ගනුදෙනු වෙන්නේ නැහැ. වේදනාව දැනෙන්න හේතුවක් තියෙන්න එපාය. සංස්කාරයක් නිර්මාණය වෙන්න එපාය. සිත නැවතිච්ච කෙනෙකුගේ සියලුම සංඥා සංස්කාර නැවතිලා නම් කර්මය නතර වෙලා නම් එයාට වේදනාවක් දැනෙන්න විදියක් නෑ නේද? එහෙනම් සමාධියේ ඉන්න කෙනාට ගින්නට පිච්චෙන්නේ නැත්නම් වතුරට යට වුණාම ප්‍රාණය යන්නේ නැත්තම් වේදනාවක් දැනෙන්නේ නැත්තම් එතනට යන්න නම් අපට ඕනේ. දැන් අපට මේ පුංචි කූඹිය කියන එකවත් දරා ගන්න බෑනේ. මැස්සෙක් මදුරුවෙක් වාන එකවත් දරා ගන්න බෑනේ. ඒ තරම් කලබලනේ. දැන් සමාධියට අපට අතර තියෙන දුර අපට මිනුම් දණ්ඩක් ඕනේ නැහැ. අපිටම මැන ගන්න පුළුවන් සතපුන් කීයක් තියනවද කියලා. සමාධිය වඩන කෙනා මේ සියලෝම චලන පිළිබඳව සීය පවත්වනවා සමාධිය වඩන කෙනා සෑම ස්පර්ශයක් තුළින්ම ඒ නිවීම දකිනවා හැම චලනයක් තුළින්ම Taman තුල කලබලකාරීත්වයක් පවතිනවා සෑම චලනයක්ම සමාධියටයි මටයි අතර ඉඩ ප්‍රස්තාව වැඩි කරනවා සෑම චලනයක් තුළින්ම මම නඩත්තුවක් කරගෙන යනවා. ඒ නඩත්තුව තුළ පැවැත්මක් තියෙනවා. පැවැත්ම තියෙන තාක්කල් සමාධිය මගෙන් දුරස් වෙනවා. මේ කාරණා අපි වටා ගත්තේ නෑනේ. භාවනා කරන ගමන් අපි මීසරේ ඔරෙන් අසරලා බලන්නේ නැද්ද? භාවනා කරන ගමන් එල්ලෙන්නේ නැතුව මම ඉන්න ඕනේ. අනිත් අයට සාපේක්ෂව මම හොඳ දක්ෂ භාවනාකරුවෙක් වගේ ඉන්න ඕනේ. අනිත් අයට සාපේක්ෂව මං උන්ටට භාවනා කරන එක ඉරියව් ඉන්න පුළුවන් දක්ෂයෙක් කියලා මම ලෝකෙට පෙන්වන්න ඕනේ කියන මාන්නයක් අපි නඩත්තු කරන්නේ නැද්ද? අවංකවම පරියංකෙන් උජුංකායෙන් භාවනා කරන භාවනා යෝගින් ඉන්නවා. සමහර අයට කැක්කම වේදනා තිබුණට ඉරිවැටීම් තිබුණට අමාරුකම් තිබුණට ඒවා පෙන්වන්නේ ඇයි? Tamange තම කම රැක ගන්න ඕනේ. මාන්‍ය රැක ගන්න ඕනේ. මම මෙච්චර භාවනා කරන කෙනෙක් කියලා හැමෝම පිළි අරගෙන ඉන්නවා. දැන් මම පැයෙන් පැයට ඉරියව් වෙනස් කරනවා නම් විනාඩි 10ක් 15කින් මට එක ඉරියව්ක ඉන්න බෑ කියලා මම වෙනස් වෙන එක මිනිස්සු දැක්කාම මගේ ආත්මගරුත්වයට මොකද වෙන්නේ? මගේ තපස්කමේ ගෞරවයට මොකද වෙන්නේ? දත්මිටි කාගෙන ඉරියව්ව නඩත්තු කරනවා. දැන් නඩත්තුව තුළ සමාධියක් ඇති වෙන්නේ කොහමද? එහෙනම් අපේ සමාධිය අපට ලැබිලා නැත්තේ අපේ මේ තියෙන උම්මත්තක ස්වභාවය මේ නඩත්තුව මේ පැවැත්ම සෑම අවස්ථාවක් තුළම අපේ දුර්වලකම් අනන්ත අප්‍රමාණ පවතිනවා මේවා ලෝභ දේශ මොහ රාග වෛර නඩත්තු කළා වාගේ පුතුජන නඩත්තුවක් වාගෙම තවත් නඩත්තු ක්‍රමයක් තමයි තමන් මේ සෑම දෙයක් තුලින්ම නඩත්තුව කරන බව Tamanට තේරුම් ගන්න පුළුවන් නම් මේ සෑම චලනයක් තුලින්ම Taman තුළ එක්ක ලෝභයක් එක්ක ද්වේෂයක් එහෙම නැත්නම් රාගයක් නඩත්තු වෙනවා කියන එක තේරුම් ගත්තාම මේ භාවනා යෝගියා තවත් දක්ෂ වෙනවා අර දුරස් වෙච්ච සමාධිය ලං කරගන්න. භාවනා යෝගියාට අවශ්‍ය වෙලා තියෙන්නේ එල්ලෙන්නේ නැතුව ඉන්නද සිත නිවලා දාන්නද කියලා ඇහුවාම එයා ටග්ගාල එකඟ වෙනවා සිත නිවන්න. භාවනා යෝගියාට අවශ්‍ය වෙලා තියෙන්නේ Taman දක්ෂ භාවනා යෝගියෙක් කියලා ලෝකෙට පෙන්වන එක නඩත්තු කරන්නද සිත නිවලා දාන්නද කියලා ඇහුවාම එයා එකඟ වෙනවා සිතල සිත නිවලා දාන එකයි වටින්නේ කියලා. එහෙනම් මෙච්චර කාලයක් අපි කට පියාගෙන හිටියා නෙමෙයි. කට ඇරුවාම අපේ දුර්වලකම් එළියට එනවා. කට විවෘත කිරීම නිසා අපේ තියෙන මෝඩකම් අපේ අදහස්වල තියෙන අඩුපාඩු එළියට ගියාම අපේ ගෞරවය ගියා අපේ தත්ත්වය ගියා අපේ පෙළපත් නාමයට නින්දාවක් ඇති වෙනවා මේ තමකම මාන්නය මේ උඩඟුකම ආංකාරකම නඩත්තු කරගන්න කටපියාගෙන හිටියා මිසක් ඇත්තටම කායික සංවරය නිසා කටපියාගෙන හිටියා නෙමෙයි නේද සම්මා වාචාවෙන් තමන් මාර්ගඵල ඥානයක් තුලින් ඒ කායිකව වචනෙන් සංවර වෙනවා නම් එයා ගොඩාක් ශ්‍රේෂ්ඨයි. තමන්ගේ පුතිජන ස්වභාවය ලෝකෙට සංගවා ගන්න නැතුව ලෝකෙන් තමන්ගේ පුතිජන ස්වභාවය සංගවා ගන්න නැතු සංගවා ගන්නට වෑයම් කරනවා නම් එයාගේ පුතිජන භාවය තව තවත් වැඩි වෙනවා. තමන්ගේ පුතිජන ස්වභාවය ලෝකෙන් සංගවා ගන්න නැතුව ඒ දුර්වලකම් කියලා ඒ නිවැරදි කරගෙන අඩුපාඩු හදා ගන්නවා නම් එයා ඒකාන්ත වශයෙන්ම ආර්ය જાතියට අයිති වෙනවා. එහෙනම් මෙච්චර කාලයක් අපේ පුතුජන භාවය අපි ලෝකයෙන් සංගවාගෙන ඒක නඩත්තු කළා නම් මෙන්න මේ නඩත්තුන් අපි තුල තියෙන සමාධියට බාධාවක්. සමාධියටපත් වෙන කෙනා සියලුම දේවලින් නිදහස් වෙන්න ඕනේ. එහෙනම් එයා තුල තියෙන අනන්ත අප්‍රමාණ දෘෂ්ටි ගැලවිලා යන්න ඕනේ. එයා පීඩා රහිත කෙනෙක් වෙන්න ඕනේ. එයා සෑල්ලුවෙන් ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. පැවැත්මක් නැති කෙනෙක් වෙන්න ඕනේ. නඩත්තු කරන්න නැති කෙනෙක් වෙන්න ඕනේ. සෑයීමටපත් වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. අරමුණු අදිස්ථාන බලාපොරොත්තු කිසිම දෙයක් රහිත කෙනෙක් වෙන්න ඕනේ. මෙන්න මේ මානසිකත්වයේ තියෙන කෙනෙකුට විතරයි ඒ කියන සමාධිය ප්‍රත්‍යක්ෂ වෙන්නේ. එහෙම නැතුව සමාධිය කියන එක හැමෝටම ප්‍රත්‍යක්ෂ වෙන්නේ තමකම තියෙනවා නම් මාන්නේ තියෙනවා නම් එයාට මේ භවයේ විතරක් නෙමෙයි ඒ අඩුව හදනකන් සමාධියක් ලැබෙන්නේ නඩත්තුවක් තියෙන කෙනෙකුට කවදාවත් සමාධියක් ලැබෙන්නේ පැවැත්මට කැමති නම් පැවැත්මක් නඩත්තු කරන කෙනෙකුට ඒ පැවැත්ම තුළ ඉන්න කෙනාට කවදාවත් සමාධියක් ලැබෙන්නේ මේ අඩුපාඩු නිවැරදි වෙන්නට ඕනේ අපිට සමාධිය ප්‍රත්‍යක්ෂ වෙන්න අපේ ජීවිතවල අපි මොනතරම් නිවුණයි කියලා හිතුවට මොනතරම් මම නිවිච්ච කෙනෙක් කියලා අපි හිතුවට ඒ නිවිච්ච දේ තුළ සමාධිය තාම ඇති වුනේ නැත්නම් තාම කෙලෙස් නිරෝධ වෙලා නැත්නම් ඒ කියන නිවීමත් දෘෂ්ටියක් කියලා ඇයි අපට තේරෙන්නේ නැත්තේ මම නිවිච්ච කෙනෙක් කියලා ඒ දෘෂ්ටිය නඩත්තු කරනවා ඒක තුලින් මම පැවැත්මක් හදනවා මේ දුර්වලකම් අපට තේරෙන්නේ නැහනේ. එහෙනම් අපේ ජීවිතවල අපගේ කායික චලන හැම චලනයක්ම තැම්පත් වෙන්නට ඕනේ. ඇයි පුද්ගලයේ සත්වයක් නැහැ කියන එකයි සමාධිය. එයා සෙලවෙනවා කියන්නේ, කොඳුරුව පන්නනවා කියන්නේ, මදුරුව පන්නනවා කියන්නේ, කූඹියෝ අයින් කරනවායි කියලා කියන්නේ. ඒ කියන්නේ යාට තාම පුද්ගල ස්වභාවයයි සත්ව ස්වභාවයයි තියෙනවා. සමාධිය කවදාවත් යාට ළඟට එන්න බෑ. ඇයි? සමාධිය එහෙම කෙනෙක් ළඟට එන්නේ නෑ. අපි තුල තියෙන සමාධිය තාම වාගෙන ඉන්නේ අපිමයි. අපි තුල තියෙන ඒ නිස්කලංක භාවය මතු කරන්න දෙන්නේ නැත්තේ අපේ තුල තියෙන අසංවර භාවයමයි. අපි තුල තියෙන චංචල භාවයමයි. මෙන්න මේ අඩුව නිවැරදි කරන්නට ඕනේ. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වගේ දෝෂ තියෙනවා. අපි යමක් කරනකොට ඒ කරන දේ තුලින් අපි කවුද කියන එක ලෝකෙට අපි පෙන්නනවා. සිතේ ඇති දේ කටින් පිට වේ කියලා අපි වචනයක් අහලා නැද්ද? යමකගේ සිතේ යමක් ඇද්ද? ඔහුගේ වචන වලින් පිට වෙන්නේ ඒ දෙමය. රාගික කෙනෙකුට පුළුවන් ද ලෝභයෙන් කතා කරන්න බෑ. එයා කතා කරන්නේම රාගිකකෙන්. තෘෂ්ණාවල් ඇවිස්සෙන දේවල්මයි කතා කරන්නේ. හේතුව එයාගේ සිතේ තියෙන්නේ රාගය. ලෝභය ඇත්ත සෑම වචනයක් තුළින්ම තමන් ඒ හැමදේම ලබා ගන්න අයිති කරගන්න විදියට නෙමෙයිද කතා කරන්නේ. තමන්ට හැමදේම ලැබෙන විදියට කතා කරන හේතුව එයාගේ සිතේ තියෙන ලෝභය. ඒ ලෝභයමයි යට කතා කරන්න සිද්ධ වෙන්නේ. සිතේ द्वේෂය ඇත්තා. එන්න කිව්වත් යන්න කිව්වත් ඒ වචනවල පවා තරහා තියෙන බව මිනිසුන්ට දැනෙනවා. එහෙනම් සිතේ පවතින්නේ द्वේෂය නම් එයාගේ සෑම වචනයක් තුලින්ම ලෝකෙට දැනෙන්නේ මතුවෙන්නේ द्वේෂය. එහෙනම් අපි තාම පැවැත්මට යනවා අපි තුල නඩත්තුවක් තියෙනවා අපි තාම අනාර්ය මට්ටමින් ඉන්නවා ඒ සමාධියට ඒ හැම හැම කාරණාවක් තුළින්ම ඒ පැවැත්ම නඩත්තුව අපි තුල තියෙනවා. ඒ හැම දෙයක් තුළින්ම පුද්ගල ස්වභාවය අයින් කරන්නට ඕනේ. සීතල දැනෙනවා සමාධිය ඉන්න කෙනෙකුට සීතල දැනෙන්නේ නැත්නම් මම එතනට නම් යන්න යන්නේ මේ සීතල දරාගෙන යන්න පුළුවන් තැනක් අපිට ඇදෙන්න එපාය. සීතල ඌල ගන්න බෑ කියලා කියන්නේ සීතල දැනෙන්නේ නැහැ කියන තැනට යන්න බෑ කියන එක නේද? දාඩිය ඌලන්න බෑ කියලා කියන්නේ දාඩිය දැනෙන්නේ නැහැ කියන සමාධියට යන්න බෑ කියන එක නේද? පුරා කෝම්බියාගේ ඒ වේදනාව දරා ගන්න බෑ ඒ ඉන්සාව Tamanට ඉවස ගන්න බෑ කියන්නේ ඒවා දැනෙන්නේ නැහැ කියන මට්ටමට ඒ සමාධියට යන්න බෑ කියන එක නේද ඒ කියන්නේ එයා කියනවනේ මට සමාධියට යන්න බෑ කියලා එයා පිළිගන්නවනේ මට ඒ කියන සමාධියට යන්න මේ දක්ෂකම් නැහැ. ඒ ඒ කියන ඒ සුදුසුකම් නැහැ කියලා. එහෙනම් අපි කොච්චර බලෙන් සමාධිය ඉගැන්නුවත් මොනතරම් මාන්සලා කමටන් දුන්නත් භාවනා යෝගියා කියනවා ඒ කියන සමාධියට මං යන්නේ කියලා. ඇයි? එයාට කෝඳුරු එන්න බෑ, මధుරෝ එන්න බෑ, සීතල දැනෙන්න බෑ, දාඩිය දැනෙන්න බෑ, ඉරියව්වෙන් ඉරියව්වට විනාඩි 15න් 15ට වෙනස් කරන්න ඕනේ. දැන් මේ දේවල් වලින් එයා කියන්නේ කුමක්ද? ඒකේන සමාධිය මං කවදාවත් වඩන්නේ මට වඩන්න බෑ. මම සුදුසු නෑ කියන එක එයා ප්‍රසිද්ධියේ කියනවා. සමාධිය ඇති වෙච්ච විඥානයකට වේදනාව දැනෙන්නේ නැත්නම් වේදනාවත් එක්ක මේක වඩාගෙන වඩාගෙන යනකොට වේදනාව අයිමි වෙන්නේ නැද්ද? සීතල දැනෙනවා සීතල දැනෙන්නේ කාටද පුද්ගලයෙක් නැත්තම් දැනෙන්නේ කොහමද සත්‍යයක් නැත්තම් මේක අඳුනාගත්තේ කවුද එහෙනම් මේ මාන්නය නැතිකරන්න නැතිකරන්න දැනෙන්නේ නැහැ එක ධානයක් තියෙනවා තේජෝ ධානයක් ඒකට තේජෝ කසිනියක් වඩන්න ඕනේ මොකද්ද නටන වතුර තුල තියෙන යමක් ගන්නට ඕනේ ගොඩාක් අය අත පුච්ච ගන්න මොනතරම් ධානය වඩලා තිබුණත් මොනතරම් ඒ කසිනිය දිනු කරලා තිබුණත් එයා අත දානකොට පිච්චෙනවා. ඇයි? මේක පිච්චෙයිද කියන සැකේ යට තියෙනවා. ධානය පිළිබඳ තියෙන විශ්වාසයට වඩා මේක උතුරන වතුරක් මේක අනිවාර්යෙන් පිච්චෙනවා කියන විශ්වාසය දැඩි ලෙස තියෙනවා ඒ නිසා පිච්චෙනවා යම්කිසි කෙනෙක්ගේ ධානය අරියටම වැඩුවා ඒක මන් තුල තියනවා කියන දැඩි විශ්වාසය තුල ඒ තේජෝ ධානය මා තුල පවතින නිසා මේ ලෝකයේ කිසිම රස්නයක් මට බලපාන්නේ නැහැ. එහෙම බලපාන්න පුද්ගලයේ සත්වයක් නැහැ කියලා උතුරන වතුරට දැම්මාම ඒක සාමාන්‍ය ඇල්පැන් වාගේ. ඇයි? එයාගේ කයට ඒක ලැබෙන්නේ නැහැ. ඒ උණුසුම එයාගේ කය ලබා ගන්නෑ. හේතුව මේ ලෝකේ සතරමා භූත කියලා එකක් ඇතුව නේද නිර්මාණය වෙලා තියෙන්නේ. හැම දෙයක් තුළම සතර මා භූත නැද්ද? දැන් ආපෝ ධාතුව ගත්තාම වතුර වදිනවයි කියලා කියන්නේ ඒ ස්පර්ශයේ පටවි ස්වභාවය නේද? ගලාගෙන යනවයි කියලා කියන්නේ ද්‍රව ස්වභාවය නේද? වාෂ්ප වෙනවයි කියන්නේ වායෝ ස්වභාවය නේද? දහණය වෙනවා දැවෙනවා කියන්නේ තේජෝ ස්වභාවය නේද? එහෙනම් ඒ ධානය දන්න ඒ භාවනා යෝගියා දන්නවා මේකේ මේ පිච්චෙන ස්වභාවය කියන්නේ තේජෝ හැබැයි මම පුද්ගල ස්වභාවය අයින් කළාම මට ලැබෙන්නේ ස්පර්ශයේ පටවියයි ආපෝ විතරයි. ඒතුව මම ගණ්ඩ අදහස් කරන දේ පටවියක්. ඒක තියෙන්නේ ආපෝ වල. හැබැයි තේජෝ මට හදාලා නැහැ. ඒතුව තේජෝ කසිනේට මම සමවැදිලා ඉන්නේ. එහෙනම් තේජෝ කියන්නේ මගේ කයේ කොටසක්. ඒක මට කවදාවත් ආපදාවක් කරන්නේ කියන ඒ මානසිකත්වය නිසා තේජෝ යාට බලපාන්නේ අනිත් ටික බලපානවා. වායෝ බලපෑවට ප්‍රශ්නයක් නැහැ පිච්චෙන්නේ ආපෝ බලපෑවට ප්‍රශ්නයක් නැහැ පිච්චෙන්නේ ඒ භාණ්ඩේ එම නැත්තම් ඒ ඒ ව්‍යංජනය අවුනාට ප්‍රශ්නයක් නැහැ ඒක පිච්චෙන්නේ නැහැ එහෙනම් Tamanට ඕනම දෙයක් ගන්න පුළුවන්. ඒ Taman සමවදින ධානයට හදාළ දේ Tamanට බලපන්න. හැබැයි ආපෝ ධානයට සමවැදුනාම ආපෝ වලින් ප්‍රශ්නයක් නැහැ. හැබැයි තේජෝ සමවැදිලා නැති නිසා අත පිච්චෙනවා. එහෙනම් අපි මේ ලෝකේ මොනතරම් දේවල් වඩලා තිබුණත් නිවැරදි අවබෝධය එන තාක්කල් ඒ වඩපු එකෙන් ඵලයක් නෑ නේද? මොනතරම් දේවල් දැනගෙන ඉතියත් ඒ නිවැරදි ප්‍රත්‍යක්ෂ දැනුම එනකම් ඒ දැනගත්ත දේවලින් වැඩකුත් නෑ නේද? එහෙනම් සමාධිය අපි අනන්ත අප්‍රමාණ ආලා තියෙනවා. සමාධිය පිළිබඳව ගොඩාක් දේවල් දැනගෙන තියෙනවා. හැබැයි අවංකවම අපිට තේරෙනවා මේ දක්වා ඒ ආගත්ත දේ මන් තුල නෑනේ. ප්‍රත්‍යක්ෂ වෙලා නෑනේ. එක පැයක්වත් ඒ සමාධිසුවේ මං මගේ ජීවිතේ ඉඳලම නෑනේ. එහෙනම් අවුරුදු මෙච්චරක් ජීවත් වුණාට පස්සේ සම්පූර්ණ ජීවිත කාලෙම පැය ගාන ගණන් අඳලා බලනකොට පැය දහස් ගණන් ජීවත් වෙලා නේද? පැය දහස් ගණන් ජීවත් වෙන්න පුළුවන් මට එක පැයක්වත් මේ කියන ධර්මතාවය තුල ඉන්න බැරි වුණානේ. එහෙනම් මොකද්ද ඒකට හේතුව මන් තුල තාම පැවැත්මක් තියෙනවා. සමාධියේ පැවැත්මක් නැහැ. නඩත්තුවක් නැහැ. එහෙනම් පැවැත්මක් නඩත්තුවක් තියෙන කෙනෙකුට මේ ලෝකේ කවදාව සමාධියක් නැහැ. මේ හැම චලනයක්ම කියනවා නඩත්තුවක් පැවැත්මක් තියෙනවායි කියලා. ඒ චංචල භාවය තුළ කියනවා නිවීමක් තාම නිර්මාණය වෙලා නැහැ කියලා. මේක අපි නිවැරදි කරන්නට ඕනේ. මේ අඩුව අපි හදා ගන්නට ඕනේ. සෑම චංචල භාවයක් තුලින්ම අපි තුල නඩත්තුවක් පවතෙනවා. ඒ පවතින නඩත්තුව තුල ඒ පුද්ගලයා සත්‍යය ජීවත් වෙනවා. ඒ කියන්නේ සමාධිය තාම දුරයි. එහෙනම් අපි මේ චංචල භාවයෙන් කොහොමද නිදහස් වෙන්නේ? මේ චංචල භාවය තුළ මේ නඩත්තුවෙන් පැවැත්මෙන් කොහොමද නිදහස් වෙන්නේ කියලා බැලුවාම අපි මේ ලෝකේ ජීවත් වෙන හැම මොහොතක් තුළම ඕනම දෙයකට ඔරොත්තු දෙන මානසිකත්වය හදන්නට ඕනේ. රිදෙනවා. ඒ රිදෙන එකේ වේදනාව මට දැනෙන්නේ පුද්ගලයා ඉන්න නිසා නේද? දැන් එතන සැලවීමක් නැද්ද? චංචල භාවයක් නැද්ද? පුද්ගලයා සත්‍යය ඉන්නකන් දැනෙනවා නම් අපි උත්සාහ කරන්න ඕනේ ඉරියව්ව වෙනස් කරන්න නෙමෙයි. කොට්ටමැට්ට තියලා ඉස්සිලා ඒක වෙනස් කරගන්න පාසුව හදන්න නෙමෙයි ඒ දැනෙන පුද්ගලයා අයින් කරන්න පුද්ගලයා අයින් වෙච්ච ගමන් කොට්ටපැදුරු මොකවත් ඕනේ වේදනාව අපේ නෙමෙයි ඒක දැනෙන්නේ නැහැ කයට සමාධියේ වේදනාවක් දැනෙන්නේ නැහැ කිසිම මොහතක එහෙනම් අපි දක්ෂ වුණේ නැහැ ඒ දැනෙන පුද්ගලයා අයින් කරන්න අපි දක්ෂ වුණා කොට්ටමැට්ට තියලා ගල් තියලා ඒ කියන වේදනාවේ ඉරියව්ව වෙනස් කරලා භෞතික විසඳුමක් දෙන්න. එහෙනම් භෞතික විසඳුමක් දුන්නට ප්‍රශ්නේ විසඳෙන්නේ හේතුව ඒක තුලින් වෙන්නේ නඩත්තුවක්. එහෙනම් කොට්ටේ තියෙනවා, මෙට්ටේ තියෙනවා මම උසක වාඩි වෙලා ඉන්නවා. ඒ නිසා රිදෙන්නේ නැහැ කියලා පැවත්මක් දැන් කරගෙන යන්නේ නැද්ද? ඒ තුලින් Taman නඩත්තුවක් අරගෙන යන්නේ නැද්ද? ඒ නඩත්තුව පැවැත්ම තියෙන තාක්කල් අර සමාධිය කියනවා එතන කෙනෙක් ඉන්නවා ඒ නිසා මට එන්න විදියක් නැහැ. එතන මිනිසෙක් ඉන්නවා එයා පුතුජනා යාරි දරුණුයි එයා ඉන්න තාක්කල් මට එන්න විදියක් නෑ එයා විසලා යවලා ඉන්න කියලා කියනවා අපි කැමති නෑ යවන්න හේතුව අපි භාවනා වඩන්නේ සුවසේ ඉඳලා අපි ಗುಣධර්ම වඩන්නේ විවේක සුවයෙන් ඉඳලා හේතුව ಗುಣ වඩන්න එයා ඉල්ලනවා තවත් දෙයක්. එනම් වැටුපක් එයා ලබනවා. රස්සාවක වැටුපක් ලබනවා වාගේ මේ තාපසයා වඩන කමඨානට වැටුපක් ඉල්ලනවා මොකද්ද වටපිටාව ලස්සනට තියෙන්න ඕනේ එතකොටයි මම මෙතන ඉන්නේ එහෙනම් ඉන්න වැටුපක් ඉල්ලනවා පරිසරය නිස්කලංක වුණොත් විතරයි මම භාවනා යෝගියෙ ඉන්නේ. නැත්තම් මම ඉන්න. එහෙනම් එයා ඒ කමඨාන වඩන්න භාවනාව වඩන්න එයා වැටුපක් ඉල්ලනවා. මේ ස්ථානයේ මම වැඩ ඉන්න නම් මෙතන වැඩ ඉන්න නම් මේ විදියට තියෙන්න ඕනේ. එයා ඒ ඉල්ලන්නේ වැටුපක්. දායක සභාවක් නැත්තම් මම ඉන්නවා දායක සභාවකින් නඩත් වෙනවා නම් මම මේ පළාතේවත් ඉන්නේ ඒ කියන්නේ එයා වැටුපක් ඉල්ලනවා දායක සභාවක් නැති ඒ මානසිකත්වය පඩියක් වැටුපක් ලසින් ඉල්ලනවා උදකලාවේ ඉන්න දෙන්න නැත්තම් කරදරයි නම් වත්පිළිවෙත් වැඩි නම් මම මෙතන ඉන්නේ ඒ කියන්නේ ඒ උදකලාව වැටුපක් වශයෙන් එයා ඉල්ලනවා ඒ වි ඒ විවේකය එයා මානසික සුවය වහාම දෙන්න ඒක මට වැටුපක් ලෙස දෙන්නයි කියලා නොකිය කියනවා මේක අපි කීයෙන් කී දෙනේ තේරුම් ගත්තද අපි ඊටාගෙන ඉන්නවා අපි වැටුපක් ලබන්නේ ජාතරෝ පල්ලන්නේ අපි විවේකයෙන් ඉන්නේ අපි බොහොම නිර්මලයි ශ්‍රේෂ්ඨයි නිර්මල නම් ශ්‍රේෂ්ඨ නම් මේ වෙනකොට rahat වෙලා ඉන්න එපාය සෝවාන්වත් අඩුම තරමින් වෙලා සම්මාදිටියවත් තියෙන්න එපාය එහෙනම් මෙච්චර කාලයක් අපිත් වැටුපක් ලැබලා තියෙනවා. මේ වැටුප මිල මුදල් වලින්, රත්තරන් වලින්, රිදී වලින් කියන්න බෑ. මේක ලෞකිකත්වයක් මිශ්‍රණය වෙච්ච මනෝමය ස්වභාවයකින් නඩත්තු වෙන මානසිකව ලබන චේතනයක් වැටුපක්. සමහර තපස්වරු ඉන්නවා භාවනා කරන්න එනකොට එයා කැමැති ආසනයක් තියෙනවා. ඒ ආසනේ තියෙන්න ඕනේ අඟල් අයක් ඉස්සෙලා තියෙන්න ඕනේ. එයා ඒ ක්‍රමයට තමයි ඉන්නේ. දැන් මේ ක්‍රමයට ඉන්නවයි කියලා කියන්නේ ඒ සුවය ඒ භාවනාවේ ඉන්න පැය ගානම විඳිනවයි කියලා කියන්නේ. දැන් සමාධියක් වැඩෙන්නේ කොහමද? සමාධියද ඒක දැනෙන්න බෑනේ. ඒ සුවේ ලබන කෙනෙක් ඉන්න බෑනේ. උණුසුම සීතල යාට දැනෙන්න විදියක් නෑනේ. විවේකයේ දැනෙන්න විදියක් නෑනේ. චිත්ත සුවයක් යාට දැනෙන්නේ නෑනේ. ඇයි සමාධියේ චිත්ත සුවේ දැනෙන්න බෑ. සිත නිවිලා. සිත දන්නේ එයා සුවයක් ලබනවද නැද්ද කියලා. එහෙනම් මේ කොට්ට පැරදුරු මෙට්ට වලින් එයා නඩත්තුවක් කරනවායි කියලා කියන්නේ එයා සමාධියටපත් වෙන්නේ ඒ පැය ගාණක් එයා ඒ ඉරියව්වක ඉඳලා පෙනී සිටිලා මමත් මේ සියලුම දෙනාත් එක්ක භාවනා කළා මමත් මේ භාවනා වැඩසටහනට සම්බන්ධ වුණා. මමත් දින 7 දින 14 වැඩසටහන සම්පූර්ණ කළායි කියලා එතන පැවැත්මක් නඩත්තුවක් නෙමෙයිද කරගෙන යන්නේ. බඩගිනි හැදෙන කෙනාට බඩගිනි දැනෙන කෙනා සමාධිය වඩන කෙනෙක් නම් එයා කවදාවත් කෑම හොයලා යන්නේ බඩගිනි දැනෙන කෙනාව අයින් කරනවා සමාධිය මිනිස්සු දින 7-8 ඉඳලා නැද්ද අපට අත්දැකීම් තියෙනවා බඩගින්න දැනෙන්නේ නැහැ කියන එක සමහර තපස්වරු මාස ගණන් ඉන්නවා දැනෙන්නේ නැහැ ඇයි දැනෙන කෙනා එතන නැහැ එහෙනම් බඩගින්න දැනුණාම දුවගෙන යනවා නම් බඩගින්න තියෙන ඒ කැම තියෙන තැන් වලට ගිහිල්ලා ඒ සංසිඳවා ගන්නවා නම් ඒ කියන්නේ එයා සමාධියට වඩා එයාගේ පැවැත්මට නඩත්තුවට කැමතියි කියන එක. මේ කියන සෑම ඉරියව්වක්ම වේදනාවක්ම කලබලකාරීත්වයක්ම චංචල භාවයක්ම කැළඹිල්ලක්ම පීඩනයක්ම සමාධියේ නිරෝධ වෙනවා නම් අපි වඩ වඩාත්ම උත්සාහ ගන්න ඕනේ ඒ කියන සමාධියට යන්න නෙමෙයි. ඒ කියන සමාධිය නඩත්තු කරන්න නෙමෙයි. ඒ කියන සමාධියටපත් වෙන්න. එතනට යන්න උත්සාහ කරනවා කියලා කියන්නේම එයා මේ ප්‍රශ්නෙට විසඳුමක් ගන්න උත්සාහ කරනවා මිසක් සමාධියටපත් වෙන්න එයාට අදහසක් නැහැ. එයාට ඕනේ ඒකින සමාධියට ගිහිල්ලා එතනට ගිහිල්ලා මේකින බඩගින්නට මේ කැක්කුමට වේදනාවට උත්තර දෙන්න ඕනේ. එහෙනම් මේ ප්‍රශ්නෙන් නිදහස් වෙන්න යාට සමාධිය ඕනේ. සමාධි සුවයටපත් වෙන්න යාට අවශ්‍යතාවයක් නැහැ. මේකත් එයා තුළ තියෙන නඩත්තුවක්. ඇයි තාපසතුමනි තාම සමාධියටපත් වෙන්නේ නැත්තේ? දැන් විනාඩි 15ක් විතර වුණා නේද? විනාඩි 3ක් 4ක් වෙනකොට සමාධි වෙනවනේ. ඇයි 15ක් විතර නෑ? මට පොඩ්ඩක් කැක්කුමක් වෙනවා කකුල්වල. සමාධියට කියන මේ කැක්කුම අයින් වෙනවනේ. ඒ නිසා තමයි මම මේ සමාධියට යන්න හදන්නේ යන්න බෑනේ. ඉතින් කැක්කුමෙන් නිදහස් වෙන්න සමාධි තියනවද මේ ලෝකේ? මාර වැඩේනේ. අල්ලපු gedara මිනිස්සයා බයිනවා ඒ බැනුම් ආන්න නැති වෙන්න සමාධියක් වඩනවා. රාගය ඇති වෙනවා ඒ රාගය ඇති වෙන්නේ නැති වෙන්න සමාධියක් වඩනවා. එහෙම සමාධියක් මේ ලෝකේ නැහැ. නිවීමට පමණයි සමාධිය. සමාධියට තමන්පත් වෙන්න ඕනේ. සමාධියට යන්න වෑයම් කරන්න හොඳ නැහැ. එහෙනම් මෙච්චර කාලයක් අපි සමාධියට යන්න වෑයම් කළා. සමාධිය ලබා ගන්න උත්සාහ කළා, වීරිය කළා. ඒක තුලින් අපි කරලා තියෙන නඩත්තුව පැවැත්මක්. ඒ නිසාම තව තවත් සමාධිය ඈත් වුණා. අඩුපාඩු හදනකොට අපි තුල තියෙන දුර්වලකම් නිවැරදි වෙනකොට සමාධියට තියෙන බාධා ඉවත් වෙනකොට ඒ කියන සමාධියට නිකම්මපත් වෙනවා යන්න දෙයක් නැහැ වඩන්න දෙයක් නැහැ ලබා ගන්න තරම් උත්සාහයක් මොකවත් අවශ්‍ය නැහැ. උත්සාහය නොකිරීමෙන් ලැබෙන එකක් සමාධිය. කිසිම වෑයමකින් තොරව ලැබෙන එකක් සමාධිය. කිසිම කමඨාණක් නොවඩ ලැබෙන එකක් සමාධිය. හැබැයි බාධක ටික ඉවත් කරන්න විතරයි කමඨාන වඩන්නේ. සමාධියට කමඨාණක් නැහැ. එහෙම කමඨාන වැඩෙනවා නම් කමඨාන වඩනතුරු සමාධියක් ලැබෙන්නේ නැහැ. ඇයි සමාධියක් වඩන භාවනා යෝගියා යමක් වඩනවා. ඒ වඩන දේ තුලින් යමක් පැවතෙනවා. ඒ පැවැත්වෙන දේ තුලින් යමක් නඩත්තු වෙනවා. ඒ කියන්නේ ඒ කියන සමාධියට කවදාවත් ලැබෙන්නේ වඩන් නැතුව ලැබෙන එකක් සමාධිය. ලබා ගන්න නැතුව ලැබෙන එකක් සමාධිය. බලාපොරොත්තු නැතුව තමන්ම නිකම්ම ඉබේටපත් වෙන නිලයක් සමාධිය. එහෙනම් බාධක විතරයි අපි අයින් කළ යුත්තේ. මෙන්න මේ අවබෝධය තියෙන්නට ඕනේ මේ කියන ධර්මයේ වඩන තාපසයාට. අපේ ජීවිතේ මොනතරම් මේ සමාධිය පිළිබඳ දුර්වලකම් දැන් තියනවද කියලා අපිට තේරෙනව නේද? හැම දෙයක් තුළින්ම අපි වැටුපක් ලබලා තියෙනවා. මේක මේ විදියට තියෙන්න ඕනේ එහෙනම් ඒක එහෙම තියෙන්න ඕනේ කියන එක ඇඉල්ලනවා. ඒක එයාගේ වැටුප. ඒක දුන්නාම එයා එතන ඉන්නවා. මාසෙන් මාසෙට අපට සංචාරය යන්න පුළුවන් නම් ට්‍රිප් එකක් යන්න පුළුවන් මම මේ සේනාසනේ ඉන්නවා. නැත්තම් මං ඉන්න. ඒ කියන්නේ හැම මාසෙටම යට ට්‍රිප් එකක් යන්න ඕනේ. ඒක එයාගේ වැටුප. එයා ඉල්ලනවා. එයා චේතනයක් බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් නඩත්තුවක් තියෙනවා, පැවැත්මක් තියෙනවා. සමාධියේ ඉන්න කෙනා සමාධියට කැමති කෙනා ඒක නිවැරදිව වඩන භාවනා යෝගියා ඒ යෝගාචරයා මේ ලෝකයේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ බලාපොරොත්තු තියෙනවා නම් සමාධියක් ලැබෙන්නේ පැවැත්මක් තියෙනවා නම් සමාධිය ලැබෙන්නේ නඩත්තුවක් තියෙනවා නම් සමාධියක් ලැබෙන්නේ ඇයි මේ පුංචි දේවත් අපට තේරෙන්නේ නැත්තේ මේ සිත මේ ලෝකයේ කිසිම දෙයකින් සෑයීමටපත් වෙන්නේ නැත්නම් කිසිම නඩත්තුවකින් මේ සිත සැනසෙන්නේ නැත්නම් මොනවා දුන්නත් මේ සිත සෑයීමටපත් වෙන්නේ නැත්නම් ඇයි මේ දේවල් අපි නඩත්තු කරන්නේ අපගේ සිත නිදහස් කරගන්න මේ කෙලෙස් වලින් නිදහස් කරගන්න අපි තාම එකඟ වෙන්නේ නැත්තේ ඇයි අපි තාම රාගය නඩත්තු කරනවා, ලෝභය නඩත්තු කරනවා, ద్వේෂය නඩත්තු කරනවා. මේ කියන සෑම දෙයක්ම අපි නඩත්තු කරනවා. අපි තුල තාම පැවැත්මක් නඩත්තුවක් තියෙනවා. මේක අපට දැනෙන්නේ නැත්තේ ඇයි? මම මේ වාගේ චරිතයක් මම මේ වාගේ ජීවත් වෙන කෙනෙක් කියලා එයා ඒක පරිස්සමෙන් ආරසා කරනවා කියන්නේ දැන් නඩත්තුවක් පැවැත්මක් නැද්ද තපස්වරු පවා තපස්කම නඩත්තු කරනවා නම් එතන කෙරෙන්නේ තපස්කමක් නෙමෙයි මාන්න්‍ය දියුණු කිරීමක් භාවනා යෝගියා භාවනා නොකර භාවනාව නඩත්තු කරනවා නම් එතනක් තියෙන්නේ නඩත්තුව තුළ පැවැත්මක් නෙමෙයිද බලනකොට පැවැත්ම නැති කරන්න තමයි ඇවිල්ලා ඉන්නේ. දැන් භාවනාව පැවැත්මක් වෙලා යටයි. හැමදාම භාවනාව තුළින් ය පැවැත්මක් නඩත්තු කරනවා. මේ දුර්වලකම් අපි නිවැරදි කරගන්නේ කවදද? අපේ මිනිසත් බවවල අනන්ත අප්‍රමාණ මිනිසත් බව නිකම්ම නිකන් ගෙවිලා පොළොවට පස් වෙලා ගියා. අපේ දුර්වලකම් එකක්වත් අපට වැටහුන්නේ නැහැ. ඒවා වටහා දෙන්න අපට පිංකුසල් පාලුන්නේ නැහැ. හැබැයි දැන් අපට පහළ වුණා අපේ දුර්වලකම් තේරුම් ගන්න. පැයක් දෙකක් එක ඉරියව්වකින් දත්මිටි කාලාගෙන ඉතියට එයා භාවනා වඩන කෙනෙක් නෙමෙයි මාන්න්‍ය වඩන කෙනෙක්. ඇයි එයාගේ කකුල් දිගාරින්න කැමති ඉරියව් වෙනස් කරන්න කැමති එයාට දරා ගන්න බැරි වේදනාවක් කම්පාවක් තියෙනවා. ඒත් අනිත් අයට සාපේක්ෂව මම දක්ෂ භාවනා කරුවෙක් මම එක ඉරියව්වක ගලක් වාගේ ඉන්න දක්ෂ කෙනෙක්. මම මෙච්චර වීරිය තියෙන කෙනෙක්. මේ හැම දෙය තුළින්ම මාන්නයක් නෙමෙයිද තියෙන්නේ? ඉතුවක්කාරකමක් උඩඟුවක් නෙමෙයිද තියෙන්නේ? Tamange දක්ෂකම් ලෝකෙට පෙන්වන්න උම්මත්තක ස්වභාවයක් නෙමෙයිද මේ සංවර්ධනය කරලා තියෙන්නේ? මේ අඩුපාඩු තියෙන තාක්කල් සමාධිය කැඩෙන්නේ සමාධි කියලා කියන කෙනාගේ සිත ගොඩාක් නිර්මලයි. එයාගේ සිත පොඩි ළමෙක් වාගේ. එයා ලස්සනට කටයුතු කරනවා. එයාගේ වැඩවල කිසිම නඩත්තුවක් නැහැ. කිසිම පැවැත්මක් නැහැ. පොඩි ළමයිනුත් එහෙමනේ. දැන් පොඩි ළමයිට ලුණු නැතුව දීලා බලන්න. ලුණු නැහැ කියලා කෑ ගන්නවද නැහැ කාලා දානවා. ඇඹුල් නැතුව දීලා බලන්න ඒත් කාලා දානවා. බිම වැටිච්ච එකක් අවුලලා වැලිය එක දීලා බලන්න ඒත් කාලා දානවා. එයා පොඩි කාලේ හැමදේම අවුල අවුල කනවා. කඩලැටයක් අරම වැටිලා තිබුණාම ඉමින් ඉමින් බඩගාගෙන ගිහිල්ලා ඒක අරන් කාලා දානවා. එයා විස බීජ ගැනවත්, ඒකේ අපිරිසිදුභාවය ගැනවත්, ඒක බිම වැටිලා තියෙන එක පරණ වෙලා උලම් වැදිලා ඒව එකක්වත් එයාට අදාළ නැහැ. එයා කාලා දානවා. එහෙනම් මේ වගේ මානසිකත්වයක් අපිට නැහැ. අපි යමක් ගත්තාම හිඹලා බලනවා මේක පිළුණු වෙලාද? මේක කෑමට සුදුසුද? වතුර ගත්තාම උකුස්සා වාගේ බලනවා මේකේ බැක්ටීරියා ඉන්නවද? මේක ෆිල්ටර් කරපු වතුරද? මේක තුල යම් යම් විස බීජ තියෙනවා. කොයිලින්දෙන්ද ගත්තේ? ඒකේ මීයෝ මැරිලාද? ලේන්නු වැටිලාද? මේ හැම එකක්ම බලනවායි කියලා කියන්නේ එයා තුල තියෙන මේ පුදුමාකාර නඩත්තුවක් නේ. වැවේ මාළු ඉන්න උන් ෆිල්ටර් වතුරද බොන්නේ? උන්ට වකුගඩු ප්‍රශ්නයක් උන් නෑනේ. වැවේ මාළු කවදාද කිල්නි කියලා බේත් ගත්තද? උන්ට කවදාවත් ඔයාගේ ප්‍රශ්න නෑනේ. හැබැයි වැවෙන් වතුර බොන මිනිසයා ලෙඩ වෙලා අකාලේ වකුගඩුත් ගිහිල්ලා ඒ මිනිසයා මැරිලා මාළුවේ කරන් බලනකොට දීර්ඝායුෂ වෙලා ඒ මේ මාළුවට කිසිම වකුගඩු ප්‍රශ්නයක් නැහැ. හේතුව අපේ මානසිකත්වයයි ලෙඩ කරලා තියෙන්නේ. ගැරන්ඩියා විස නැහැ කියලා මේ ලෝකේ හැමෝම දන්නවා. හැබැයි ගැරන්ඩියා අඳුනන්නේ නැති කෙනෙකුට අනේ මේ විසගොරු සර්පයා මේ සර්පයා ගැව්වොත් අනිවාර්යයෙන්ම විනාඩි 5ෙන් මැරෙනවා කියපු ගමන් ගැරන්ඩියක් කාපු ගමන් විනාඩි 5ෙන් මැරෙන්නේ නැද්ද? මානසික ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. අපි තුල මේ නඩත්තුවක් මේ තියෙන්නේ. අපි මැරෙන්න බයයි. මැරෙන්න බය තියෙන සියලෝම දෙනාගෙන් අපේ ප්‍රශ්නයක් ආනවා. මැරෙන්න බය හරි අපි ඒකට එකඟයි. මැරෙන්න නැතු ඉන්න ක්‍රමය හොයාගත්තද? එහෙනම් මැරෙන්න බය කෙනා ඉස්සෙල්ලාම මැරෙන්න මැරෙන්න නැතුව ඉන්න ක්‍රමය හොයාගන්න එපා. ඒක හොයාගෙනත් නෑනේ. එහෙනම් ජීවිත කාලෙම යා නඩත්තුව කරනවා මැරෙන්න බයෙන්. සර්පයන්ට පරිස්සම් වෙනවා, බැක්ටීරියාට පරිස්සම් වෙනවා, වෛරස් වලට පරිස්සම් වෙනවා, සර්පයන්ගෙන් පරිස්සම් වෙනවා, සීතලෙන් පරිස්සම් වෙනවා, රස්නෙන් පරිස්සම් වෙනවා, ආහාරයෙන් පරිස්සම් වෙනවා. ඒ හැම දෙයක් තුළින්ම එයා ජීවිත කාලෙම පරිස්සම කියන එක ආරස්සාව කියන එක ජීවිත ආරස්සාව කියන එක නඩත්තු කරනවා පවත්වාගෙන යනවා. එයා තාම පුතුජනයි. ඒකාන්ත වශයෙන්ම මැරෙනවා නම් ඒ මරණය අපට නවත්තන්න බැරි නම් කල් දාන්නවත් ක්‍රමයක් නැත්නම් දැන් මේ බය තුලින් එයා පුතුජනයි එයා මාර්ගඵලයක නැහැ ආර්ය ධර්මයේ ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ කියන එක එයා ලෝකෙට කියනවා නේද එයාම ප්‍රකාශයටපත් කරනවා මම පුතුජනයි මන් තුල මේ වගේ නඩත්තුවක් තියෙනවා මැරෙන බව මන් දන්නවා මගේ ආයුෂ මගේ කර්මයට අනුව තීරණය වෙලා තියෙන්නේ කියලාත් මම දන්නවා. එහෙනම් මෙච්චර පරිස්සම් වෙන්නේ ඇයි? ඒ කියන්නේ කර්මඵල තාම විශ්වාස නේද? මේ තරම් බේත් සරණ යන්නේ ඇයි? ඒ කියන්නේ ලෙඩවලට බයයි. තාම ජීවිත ආසාව තියෙනවා සමාධිය වඩන භාවනා යෝගියාට මේ දුර්වලකම් තියෙන්න බෑ. හේතුව සමාධි නිලයට යන කෙනාට මේ වගේ ජීවිත ආසාව පරිසමම් මේ වගේ තියෙන ඒ මානසිකත්වයන් තියෙනවා නම් ඒ කියන සිත නිවෙන්නේ දැන් එයා භාවනා යෝගිය සමාධියටපත් වෙන්නේ ගලක් යට උඩ නම් ගහක් යට නම් එයා සමාධිට ගිහිල්ලා ඇරෙන්නේ මාස 3කින් නම් දැන් අවවැස්සට බය තිබුණා මේ සමාධිය ඇදෙනවද රැයට ගෝනුස්සෙක් ඇවිල්ලා කන්න පුළුවන් සර්පෙක් අපි අප කපන්න පුළුවන් කියන මේ බයසක තියෙනවා නම් එයාට සමාධියක් වැඩෙනවද? රැට පිනිබානවා දවල්ට රස්නේනවා අවුවට දාඩිය දානවා පිනිබාලා මට සෙම හැදෙනවා එම්බිරිසාව ඇදෙනවායි කියන බය චකිතේ තියෙනවා නම් සමාධියක් ඇදෙයිද කවදාවත් නැහැ එහෙනම් මේ භාවනා යෝගීන් තුල මේ වෙනකොටත් නඩත්තුවක් තියෙනවා මේ වෙනකොට ප්‍රවත්මක් තියෙනවා. එයා මේ ලෝකේ හැම මොහොතකම පඩියක් ලබනවා. එයා පඩි ලබන සේවකෙන් සීතල නැතුව ඉන්න සීතලෙන් බේරිලා ඉන්නේ පඩිය එයා ලබනවා තාම. උණුසුමෙන් බේරිලා ඉන්න රස්නෙන් පරිස්සම් වෙන්න පඩියක් එයා ලබනවා. ඒ හින්දා තමයි මෙච්චර පොරෝගෙන මේ තරම් පරිස්සමෙන් ඉන්නේ. ලෙඩ රෝග වලින් පරිස්සම් වෙන්න වැටුපක් ලබනවා. එහෙනම් අපි මේ ලෝකේ ලෙඩ වෙන්නේ අපේ කර්මඵලවලට අනුව හේතුඵල ධාමට අනුව එහෙනම් මේ ලෝකේ සෑම දෙයක් තුළින්ම අපට හේතුව නැත්තම් පරිසම් දෙන්නේ නැහැ. හැමෝටම ලෙඩ හැදෙනවායි කියලා අපි ආලා තියෙනවා. හැබැයි සම්පූර්ණ වார்த்தාව අරන් බලන්න ලෙඩ හැදිච්ච නැති කට්ටියකුත් ඉන්නවා. හැම ගම්මානයකම ඩෙන්ගු හැමෝටම ඇදුනා. හැබැයි ඩෙන්ගු හැදිච්ච නැති කට්ටිය නැද්ද? හැමෝටම කුකුල්ලුන හැදුනා. හැබැයි එකම පවුල හැමෝටම ඇදිලා එක්කෙනෙක් දෙන්නට ඇදිච්ච නැති කට්ටිය නැද්ද? එහෙනම් ඒ කට්ටියට වෙච්ච දේ මොකද්ද? එහෙනම් මේ ලෝකේ හේතුඵල ධාමට අනුව හැම දෙයක්ම වෙන්නේ අපට කර්ම නැත්තම් ඒක විඳවන්න ඒක අපට ලැබෙන්නේ නැහැ. තාම කර්මඵල ගැනවත් විශ්වාසයෙන් නැතුව මොන සමාධියක්ද? හේතුඵල ධාම කෙරෙහිවත් Tamanට සැක නැතුව විශ්වාසයක් ඇති වෙලා නැත්නම් ඒ සම්පූර්ණ මානසිකත්වය අපට නැත්නම් සමාධිය කියන එක අපට වීලුවක් වගේ නේද? එහෙනම් සමාධිය වඩන්න කලින් මේකේන නඩත්තු ටික පැවැත්ම ටික අපි අයින් කරන්න එපාය. නිවැරදිව මේවා දකින්න එපාය. මේ හේතුඵල ධාම කර්මානුඵලය අපි දකින්න එපාය. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වගේ වැරදි දෘෂ්ටි තියෙනවා අනවබෝධ තියෙනවා දුර්වලකම් තියෙනවා මේවා එකක්වත් අදලා නැහැ හැබැයි සමාධිය ඉල්ලනවා බොහොම ඉක්මනට ලැබෙන්න ඕනේ අද අවශ්‍ය වෙනකොට ලැබෙන්න ඕනේ පැයෙන් ලැබෙන්න ඕනේ පැයෙන් දෙන්න පුළුවන් මේ කියන කුණුගොඩ වලස් කරන්න එපාය මේ කියන අපිරිසිදුකම් පිරිසිදු කරන්න එපාය මේ කියන අනවබෝධ අවබෝධයටපත් කරන්න එපාය මේ කියන අවිද්‍යාව විද්‍යාව කරන්න එපාය මේ කියන දුර්වලකම් ශක්තිමත් කරලා නිවැරදි කරන්න එපාය. එතකොට පැයක් මොකටද විනාඩි 5න් සමාධිය ලැබෙනවා. පුළුවන් තරම් බාධක අපි හදාගෙන පුළුවන් තරම් පැවැත්ම අපි හදාගෙන පුළුවන් තරම් නඩත්තුව අපිම කැමැත්තෙන් කරගෙන යනවා. හැබැයි ඉල්ලන්නේ සමාධිය සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියන්. මේවා ලැබෙන්න ඒ කියන බාධක ටිකේ කෙලස් ටික අයින් කරන්න පාය. ඒකේන මානසිකත්වය ඒකේන තැනටපත් කරගන්න එපාය. එහෙනම් මෙච්චර කාලයක් අපි කරලා තින්නේ මොනවද? පැවැත්මයි නඩත්තුවයි. සෑම දෙයක් තුලින්ම අපි නඩත්තු කළේ අපේ කෙලෙසේ කියන එක අපි දැන් තේරුම් ගත්තා මේ වෙනකොටත් අපි සියුම් ලෙස මේවා නඩත්තු කරන්නේ නැද්ද මේ වෙලාවට මම භාවනා කරනවා මේ වෙලාවට භාවනා කරනවායි කියලා අපි භාවනා කරනවා හැබැයි ඒ භාවනා තුළ ඒ කරපු කාලය තුළ නිවැරදි ප්‍රතිඵල මන් ලබා ගත්තද ඇයි මට ප්‍රතිඵල නොලැබෙන්නේ මෙච්චර මාන්සලා කරනවා ඇයි මේ කියන දුර්වලකම් නිවැරදි වෙන්නේ නැත්තේ මේ කියන මානසිකත්වය වැඩෙන්නේ නැත්තේ ඇයි මේක පොඩ්ඩක් හිතුවානම් අපට තේරෙනවා කමඨාන කියලා භාවනා කියලා වඩලා තියෙන්නේ තවත් අනාර්ය එකක් තමයි පැවැත්මක් නඩත්තුවක් තමයි කරලා තියෙන්නේ මේ වෙලාවට කාලසටහනට අනුව භාවනා වෙලාව කියලා ඒක ලස්සනට නඩත්තු කරලා තියෙනවා ලස්සනට ඒ පැවැත්ම අරගෙන අවිල්ලා තියෙනවා හැබැයි ඒ කරපු භාවනාව තුළ ප්‍රතිඵල නොලැබුණේ ඇයි? මගේ කියන මාන්නේ නැති වුන් නැත්තේ ඇයි? මගේ කියන උඩඟුකම ඉතුවක්කාරකම් ඇදෙන්නේ නැත්තේ ඇයි? මේ කිසිම දෙයක් අපට තේරුන්නේ නැහැ. මේ කිසිම දෙයක් අපට වැටහුන්නේ ඒ අවබෝධය අපට පාලහුන්නේ ඒ නිසා අදත් අපි කැමති අර කියන කාලසටහන නිවැරදිව නඩත්තු කරන්න ඒක පැවත්වාගෙන යන්න නිවෙන කෙනා කාලසටහනට වැඩ කරන්නේ ජීවිත කාලයම යා කාලසටහන කරගන්නවා මේකවත් අපට තේරුන්නේ නැහනේ වෙලාවට කන කෙනා කවුද? එයා භෝගියා. නිතරම කන කෙනා කවුද? එයා රෝගියා. එක වේලක් විතරක් ඒ ජීවිතේ රැකගන්න විතරක් කන කෙනා යෝගියා. එහෙනම් Taman තීරණය කරන්න ඕනේ මම යෝගියාද, භෝගියාද, රෝගියාද කියලා. දකින දකින හැමදේම කනවනම් දකින දකින කඩවල් ගාන්නේ තේ බොනවනම් මොනවා දැක්කත් කන්න හිතනවනම් එයා රෝගියා වෙලාවක් අදාගෙන මේ මේ වෙලාවල් වලට කනවයි කියලා කෑම නඩත්තු කරනවා නම් ඒක පවත්වාගෙන යනවා නම් එයා භෝගියා කෑම වෙනුවෙන් ජීවත් වෙන කෙනා ජීවත් වෙන්න අවශ්‍ය ටික විතරක් කනවා ඒකට කිසිම බලාපොරොත්තුවක් නැහැ මොනවා ලැබුණත් කමන්නේ මගේ මේ තපස් ජීවිතේ මැරෙන්නේ නැතුව මට ඉන්න ඕනේ කියලා ජීවත් වීමේ ඒ අරමුණට විතරක් කැම ගන්නවා නම් එයා යෝගියා එයා තාපසයා මේ තුන් කණ්ඩායමෙන් Taman කවුද කියන එක දැන් තේරුම් ගන්න අවශ්‍යයි. එහෙනම් භාවනා වඩනවයි කියලා කියන්නේ භාවනාව නිතරම කරනවා නිතරම කරන හැම මොහොතම කරනවා එයා භාවනාව තුලින් මානසිකව ලෙඩ වෙච්ච රෝගියා භාවනාව කෑම වාගේ ටයිම් ටේබල් එකක් අදලා ඒ කාලසටහනට අනුව හරියට වෙලාවට කරන ප්‍රතිඵල මොකවත් නැහැ හරියට වෙලාවට පටන් ගන්නවා වෙලාවට නවත්තනවා. එලාම් තියලා නවත්තන්නේ. එහෙනම් මෙයා වෙලාවට ඒක නඩත්තු කරනවායි කියලා කියන්නේ එයා භෝගියා ඒක විඳිනවා. ඒක තුළින් එයා වින්දනයක් ලබනවා. ඇයි? ඒ භාවනා වේලාව මේක බුදුන් වඳින වේලාව සක්මන් කරන වේලාව මේක සිවුරු පොරවන වේලාව මේක නිදා ගන්න වේලාව කියලා එයා කාලසටහනකට සම්පූර්ණ අර අමුදාවේ අර මේ පුණුවක් දෙනවා වගේ යටිය පුණුවක් දෙනවා එයා කඳවුරක ඉන්නේ එහෙනම් මේ විදියට අපි තුල අනන්ත අප්‍රමාණ නඩත්තු තියෙනවා කාලසටහනට අනුව ප්‍රතිඵල නැතුව අපි යනවා අපි භෝගියා ඒක වින්දනය කරන කට්ටිය විඳිමින් අපි යම්කිසි සුවයක් ලබනවා හැම දෙයක් තුළින්ම නිවීමක් නිර්මාණය කරනවා නම් හැම මොහොතක් තුළම නිවෙනවා නම් ඒ නිවීමට අදාළ දේ කරනවා නම් එයා යෝගියා ඇයි හැම දේ තුලින්ම එයා යෝගාචරය පුරුදු කරනවා. එයාට කාලසටහනක් නැහැ. සතර ඉරියව්ව තුලින්ම එයා නිවීම පුරුදු පුහුණු කරනවා. එයා ඒකාන්ත වශයෙන්ම තාපසයා. තාපසයාට කාලසටහනක් නැහැ. කාලසටහනක් තියෙනවා නම් එයා තාපසයෙක් නෙමෙයි. එහෙනම් මේ වගේ දුර්වලකම් අනන්ත අප්‍රමාණ අපේ ජීවිතයේ තියෙනවා නේද? අපේ හැම මොහොතක් තුළින්ම කෙලෙස් නිරෝධ වෙන්න ඕනේ නම් මේ ලබාපු මිනිසත් භවෙන් අපේ අපිට තියෙන එකම අරමුණ විමුක්තියටපත් වෙන්න නම් ඒක පැයකට කරලා දෙකකට කරලා ඉතුරු පැය 18ක් 22ක්ම අපි කෙලෙස් එක්ක ඉන්නවා නම් ඒක වැඩිල්ලක් නෙමෙයිනේ. ඒක නඩත්තුවක් විතරනේ පැවැත්මක් විතරනේ. එහෙනම් නිවන් යන කෙනා සමාධිය වඩන කෙනා හැම මොහොතක් ගානේ හැම ඉරියව්වක් ගානේ එයා මේ දේ පුරුදු කරන්නට ඕනේ හැම මොහොතක් තුළම මේ නිවීම එයා තුළ නිර්මාණය වෙන්නට ඕනේ එහෙනම් මෙච්චර කාලයක් අපි යම් යම් දේවල් ප්‍රතිපත්තියෙන් පුරුදු පුහුණු කළා ඒ හැම දෙයක් පිළින්ම ප්‍රතිඵල නැත්තම් තාමේ අවශ්‍ය ප්‍රතිඵල ලැබුණ නැත්තම් ඒ අඩුපාඩු නිවැරදි කරගන්න ඒ වෙලාවට හරියට මේ කමඨාන වඩනවා අනිත් මොහොතේ සීයකුත් නැහැ මොකවත් නැහැ හිතෙන හිතෙන දේවල් හිතාගෙන කල්පනා කරගෙන ඔයේ සිතට යන්න අරිනවා නම් ඒ කිසිම මොහතක කමඨානක් අපි තුල නැත්තම් අර පැයක් දෙකක් වඩන එකෙන් ඇති ඵලය මොකද්ද හේතුව අර පැය දෙකක් විතර අපේ කර්මුණක තියාගෙන හිටියා. දුවන්න දෙන්නේ නැතුව අපි පාලනය කරගෙන හිටියා. ඒකෙන් පස්සේ ඒක භාවනාවෙන් කමඨාණයෙන් පස්සේ එයාට අරවා වාගේ දෙගුණයක් දුවන්න අරිනවා නම් ඒ කියන්නේ ඒකේ තියෙන ඇරියස් එක ඒ නඩත්තුව දැන් මෙතන අවුලානේ. ඒ පාඩු අපි මෙතනින් පිරිමාගෙනනේ. ඒ කොහමද කියලා කිව්වාම එක වේලක් වළඳන ආන්දරණමක් හම්බ වුණා. බොහොම ශ්‍රේෂ්ඨයි උන්වහන්සේ. ආල් සේරුවක විතර බත් වළඳනවා කෙසෙල් ලැබරියක් වළඳනවා තියෙන පළතුරු සේරම වළඳනවා ඊට පස්සේ ගිලම්පස කියන නමකින් උන්වහන්සේ ලීටර් 5ක් විතර ගිලම්පස වළඳනවා ඇපල් ජූස්ද දොඩම් ජූස්ද අලිපෙර ජූස්ද ඒක දිහා දැක්කාම බය හිතෙනවා. මීට වඩා තුන් වේල වළඳන කෙනා මොනතරම් ශ්‍රේෂ්ඨද? විකාලේ කැඩුනත් ප්‍රශ්නයක් නැහැ. හැවත දසා ගන්න එක නේ. මේ හැවත දැක්කාම රාතන් වහන්සේවත් එතන ඉන්නේ නැහැ. ඇයි? උන්වහන්සේටත් ඔරොත්තු දෙන්නේ නැහැ. ඇයි? බැරල් ගණන් ගිලම්පස වළඳන්නේ. බත් මුට්ටිය පිටින් වළඳන්නේ. හැබැයි කියන්නේ එක වේලයි වළඳන්නේ. හැබැයි එක වේල තුලින් උන්වහන්සේ සතියකට කෑම ගන්න නැද්ද? ඒ එක වේලෙන් වැඩක් නෑනේ. එහෙනම් මේ වගේ හරියට පැයක් භාවනා කරනවා හරියට දෙකක් කරනවා හැබැයි ඒ පැය දෙකේ භාවනාවෙන් පස්සේ පැය 18ක්ම ලෝභ දේශ මොහොලින් අර පෝරණුවේ දර දැම්මා වාගේ දැවි දැවි පිච්චි පිච්චි ඉන්නවා අර පැය දෙකෙන් දින වැඩේ මොකද්ද විකාලේ රකින්නවා තමයි එක වේලෙන් තමයි ඉන්නේ හැබැයි සතියක බත් කොටනවා නම් ඒ එක වේලෙන් වැඩක් තියෙනවද අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වගේ දුර්වලකම් තියෙනවා. අපි තුල නඩත්තුවක් තියෙනවා, පැවැත්මක් තියෙනවා. අපි මේ වගේ කෙනෙක් කියලා අපි මාන්නයෙන් උම්මත්තක වෙලා නොදැනුවත්වම අපි එකක් නඩත්තු කරමින් සිටිනවා. මේ දුර්වලකම් නිවැරදි කරන්නට ඕනේ. සෑම චලනයක් තුළින්ම අපේ අඩුපාඩු අපිම තේරුම් අරගෙන නිවැරදි කරන්නට ඕනේ. ඔළුව එල්ලෙනවා නම් ඒ කියන්නේ මදුරුව වානවට කැමති ඒ චලනය කියනවා අපේ දුර්වලකම මොකද්ද කියන එක සමාධියට යන කෙනාට මැස්ස වානක ප්‍රශ්නයක් තියනවාද සර්පය ඔඩක්කුවෙන් යනවා ඒක ප්‍රශ්නයක් තියනවාද මුගටිය කැවිලා ඔඩක්කුවේ නිදාගෙන ඉනවා ඒක ප්‍රශ්නයක් දෙයාට ඇයි සමාධිය ඉන්න කෙනා මේ ලෝකේ මොකවත් දන්නේ එයා මේ ලෝකේ නැති කෙනෙක් නැති කෙනාට දැනීමක් නැත්තම් එයාට ප්‍රශ්නයක් වෙන්නේ කොහමද? ශබ්දයෙන් නැත්තම් රූප පේන්නේ නැත්නම් රස දැනෙන්නේ නැත්නම් ගන්ධය දැනෙන්නේ නැත්නම් ස්පර්ශය දැනෙන්නේ නැත්නම් සිතවිලිත් නැත්නම් උණුසුම සීතල ඒ කිසිම දෙයක් යට දැනෙන්නේ නැත්නම් ඒ කියන මානසිකත්වේ නම් සමාධිය මැස්සෙක් මදුරුවෙක් වාන කොටත් මෙච්චර කය කය කම්පා වෙනවනම් චලනය වෙනවනම් මේ පුංචි දේ තවත් අපට දරා ගන්න ඒ මානසිකත්වේ නැත්නම් අපි සමාධිය වඩනවා කියන එක නොකිය ඉන්න එක වඩාත් යාපත් හේතුව මිනිසු ඉනා වෙනවා මේම සමාධි වඩන තපස්වර ඉන්නවද කියලා සමාධිය තුළින් හැමදේම දරා ගන්න ඒ මානසිකත්වයක් ඉබේ වැඩෙනවා ඒක වැඩෙන්නේ නැත්නම් අපි තේරුම් ගන්න ඕනේ මේ වැඩෙන්නේ සමාධියක් නෙමෙයි නඩත්තුවක් සමාධිය වැඩෙන තාපසයාට හැමදේම ඉවස ගන්න පුළුවන්. ඉවස ගන්න බැරි නම් මදුරුවගේ සද්දේවත් ඉවසන්න මානසිකත්වයේ නැත්තම් වැඩෙන්නේ සමාධිය නෙමෙයි නඩත්තුවක් පැවැත්මක් වැඩෙනවා. ඒක තේරුම් ගන්නවත් බැරි වුණානේ. මේ කියන දුර්වලකම් හදනකොට සමාධියට කිසිම කමටහනක් දෙන්නේ සමාධිය ඉබේ උරුම වෙනවා මේ සිතම සමාධිසිත බවට පත් වෙනවා. එයාම එයාව සමාධි කරගන්නවා. ඒක අපි කරන එකක් නෙමෙයි. ඒක ඉබේ වෙන එකක්. එහෙනම් මේ මොහොතේ ඉඳලා සෑම චලනයක්ම අපි තුල තියෙන දුර්වලකම් අපට උගන්වනවා කමටන් දෙනවා හැම චලනයක්ම අපේ කම්මටාන ආචාර්ය කරගන්න අපේ ගුරුවරයා කරගන්න සෑම ඉරියව්වක්ම ගුරුවරයා කරගන්න ඒ ඉරියව්ව කියනවා දැන් පවතින වර්තමාන දුර්වලකම කුමක්ද කියලා ඒ සෑම චලනයක්ම කියනවා දැන් පවතින ඒ අඩුව මොකද්ද? දැන් පවතින දෝෂය මොකද්ද? අපේ අඩුපාඩුව මොකද්ද? නිවැරදි කළ යුතු කෙලෙසේ මොකද්ද? ඒ සෑම චලනයක්ම අපට කියනවා ඒ චලනය අපේ ගුරුතුමා අපේ සෑම ඉරියව් වෙනස් වීමක්ම අපේ ගුරුතුමා ඒගොල්ලෝ අපේ දුර්වලකම් කියනවා අපට ඒ දුර්වලකම් මොකද්ද කියන එක ඒගොල්ලෝ පෙන්නලා දෙනවා අපි ඒ සෑම චලනයක් තුළින්ම ඒ සෑම ඉරියව්වක් තුළින්ම අපි සාදු කියලා එක හදාගන්නවා නම් ඒකාන්ත වශයෙන්ම එයා නිවෙන කෙනෙක් මේ ලබාපු මිනිසත් භවයේ එයා ආර්ය කෙනෙක් වෙනවා අපි අනන්ත අප්‍රමාණ මිනිසත් බව ලැබුණා. හැබැයි ආර්ය වෙන්න දක්ෂ වුණේ නැහැ. මේ භවයේදීවත් ඒ දක්ෂකම අපි නිර්මාණය කරගමු. ඒ දක්ෂකම වඩා ගනිමු. මේ භවයේවත් සමාධිය කියන්නේ එක මොකද්ද කියන එක ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දැනගනිමු. මෙච්චර කාලයක් අපි ආලා තියෙන ධර්මයක් විතරයි අදින් පස්සේම බෑ අපේ ජීවිතේ එක ප්‍රත්‍යක්ෂ ධර්මයක් වෙන්නට ඕනේ. හැම දේ තුලින්ම කම්පා නොවන සිත අපි කුමක්ද ඒ සිත කියන එක පත්‍යක්යෙන් දැනගන්නට ඕනේ. කිසිම ආයතනයක ගනුදෙනු කරන කිසිම කෙලෙසයකට කම්පා නොවන ඒ සමාධිසිත කුමක්ද කියන එක අපේ ප්‍රත්‍යක්ෂයෙන් දැනගන්නට ඕනේ. ලෝකයේ කිසිම දෙයකට ගනුදෙනු නොකරන, පැවැත්මක් නොකරන කිසිම දෙයකින් කම්පා නොවන ඒ නිවිච්ච සිත කුමක්ද කියන එක අපි දැනගන්නට ඕනේ නේද? එහෙනම් මේ මොහොතේ ඉඳලාම අපි මේ කමඨාන වඩන්නට ඕනේ. අපේ දුර්වලකම් නිවැරදි කරගන්නට ඕනේ. කාය සමාධිය තුලින් සෑම ඒ සැලවීමක් තුලින්ම ඒ චංචල භාවයක් තුලින්ම අපේ හඩුපාඩු අපි නිවැරදි කරගන්නට ඕනේ. එහෙනම් මේ සෑම ඉරියව්වක්ම අපේ ගුරුවරයා වුණා මේ සෑම සෙලවීමක්ම අපේ ගුරුවරයා වුණා සමාධියට අපට තියෙන දුර්වලකම මොකද්ද කියලා ඒගොල්ලෝ අපට උදව් කරනවා. ඒ උදව් ලබා ගන්න අපි දක්ෂ වුණේ නැහැ. අපි උදව් කියලා වෙන කෙනෙක්ගෙන් ගත්තා. හැබැයි අපේ කයම අපට උදව් කරනවා නිවෙන්න. අපේ කයම අපට උදව් කරනවා අපිව නිවැරදි කරගන්න බලන්න කයේ කමඨාන තියෙද්දී කයේ උපදේශයේ තියෙද්දී කයෙන්ම අපට අවශ්‍ය අවවාදේ ලැබෙද්දී ඒවට පයින් ගාලා අපි කම්මඨානාචාර්යවරු හොයාගෙන ගිහිල්ලා අවවාද අනුශාසනාව ලබා ගන්න ලෝකේ හැමතැනම ඇවිද්දා මේ කියන අඩුපාඩුව දුර්වලකම අපි හදා ගන්නට ඕනේ සෑම චංචල භාවයක් තුළින්ම අපි කමඨාන අරගෙන මොකද්ද මේ චංචලයට හේතුව මේ සෙලවීමට හේතුව මොකද්ද මේක තුළින් මොකද්ද මට තියෙන බලාපොරොත්තුව නඩත්තුව පැවැත්ම මේ චංචල භාවය තුළින් මොකද්ද මා තුළ අටගත්ත දෝෂය ඒක නිවැරදි කරන්න කරන්න චංචල භාවයේ ක්‍රමානුකූලව නිශ්චල වෙනවා නිශ්චල භාවයේ ක්‍රමානුකූලව සමාධියට ලං වෙනවා දන්නේම නැතුව මගේ සමාධිය මමම සමාධිය බවට පත් වෙනවා. එහෙනම් මේ ඉරියව්ව නිතර නිතර අවබෝධයට පත් කරලා නිවැරදි කරමු සෑම චංචලයක් තුලින්ම අවවාදයක් අනුශාසනාවක් කමඨාණක් ලැබෙනවා ඒක සාදු කියලා පිළි අරගෙන නිවැරදි කරගනිමු කාය සමාධිය චිත්ත සමාධිය මේ තුලින් පුරුදු පුහුණු කරමු එහෙනම් මේ කමඨාන මේ තුලින් අවවාද අනුශාසනාව ලබාගත් අවබෝධය දැනුම ප්‍රඥාව හොඳට සිතේ ධාරණය කරගන්න සෑම ශබ්දයක් තුළින්ම චංචල වීමක් තුළින්ම සෙලවීමක් තුළින්ම ඉරියව්වක් වෙනස් වීමක් තුළින්ම අපට ලැබෙන සෑම කමඨාණක් අවබෝධයක් ඒ අවවාදයක් අනුශාසනාවක් උපදේශයක් අපි පිළි අරගෙන නිවැරදි කරගෙන මේ ලබාපු මිනිසත් භවයේ කාය සමාධිය චිත්ත සමාධිය වඩාගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන මේ මිනිසත් භවය තුළින්ම රාහත් වෙලා පිරිණිවන් පාන්නට මේ කමඨාන මේ අවබෝධය අනුශාසනාව අපි සියලු දෙනාගේම පිරිණිවීම පිණිස හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්නේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි.